මානව වංශ විද්‍යා කතා පොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන මෙහෙවන්නේ කතිකාචාර්ය මනීෂ දුක්කන්නාරාල මානවංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන සඳහා අපි තෝරගත්ත කෘතිය එක්තරා විදිහකට ලංකාවේ සමාජාත්මක දේශපාලන ප්‍රවාහයේ යම් කියවීමක් සිස්ටම් චේන්ජ් එකක් සංස්කෘතික මිනිසාගේ ප්‍රගමනයක් පිළිබඳව සනිටුවන්නක් තබ්බු කෘතියක්. ඒ කෘතිය මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංකතික න්‍යාය කියන කෘතියයි. මේ කෘතියේ රචකයා එක්තරා විදිහකට ජනමාධ්‍ය විශේෂෙහි එහෙම නැත්නම් චිත්‍රපටය, ටෙලි නාට්‍ය හෝ sannivedanaya සම්බන්ධයෙන් යම් කතිකාවතක් හෝ සමාජ මැදිහත් වීමක් වෙන තැනක ඇකඩමියාව එහෙම නැත්නම් විශ්වවිද්‍යාලය ඇතුලේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ඇතුලේ යම් කතිකාවතක් වෙන තැනක අතහරින්න බැරි, මගහැරලා යන්න බැරි න්‍යායාචාරවලින් අනිත් පැත්තෙන් ඔහු තමන්ගේම සංකල්පීය අදහස් ලංකාවේ පාඨකයාගේ මේසේ උඩට හලපු අනිත් පැත්තෙන් ශාස්ත්‍රාලය තුල යම් විදිහේ කතිකාවකට ලක් කරපු විද්වතෙක්. ඒ නිසා තමයි අපි ඔහුට ආරාධනා කරන්න නිසා ඔහු සුවිශේෂ වෙන්නේ. ඒ අර්ථයෙන් අපි අද ආරාධනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමාට ඔහු මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සංහතික මාධ්‍ය පීඨයේ සංහතික මාධ්‍ය වේදේ පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියත් ඊට පස්සේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ දර්ශන පීඨයේ දර්ශනවාදයේ පිළිබඳ ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධියත් ලබාගත් කෙනෙක්. කලක් ඔහු රුසියානු හඬ Voice of Russia ගුවන්විදුලි නාලිකාවේ සහ BBC සේවයේ සිංහල සේවයේ වාර්තාකරු විදිහටත් වැඩ කරනවා. වැඩ කළා. ඒ අර්ථයෙන් ඔහු අපිට සුවිශේෂී වෙනවා. ඉතින් මූලික වශයෙන් මම මේ කෘතිය පිළිබඳව එන්න කලින් මේ කෘතියේ නම අපිට හම්බ වෙන්නේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියලා. මොකද්ද ඔබතුමාට දෙන්න පුළුවන් අදහස සංහතික මාධ්‍ය කියන වචනය පිළිබඳව? ඔව් මනසිත වැදගත් ප්‍රශ්නයක් ඔබේ කෘතිය කේන්ද්‍ර කරගෙන මතු කළේ. දැන් මෙතන මේ සංහතික කියන සංකල්පය අපේ රටේට ගත්තොත් ඒක ටිකක් අලුත් සංකල්පයක්. නමුත් ඒක අලුත් සංකල්පයක් කියන්නේ ඒකේ මේ අදහසේ තියෙන මේ સંદર્ભය පැත්තෙන් නෙවෙයි ඒක මේ අපි දැන් සාමාන්‍ය වෙලට පාවිච්චි ගන්න ඉංග්‍රීසි භාෂාවේ මෑස් මීඩියා කියන එක මෑස්. ඒතර මේ මෑස් කියන අදහස. එතකොට අපි මෑස් කියන අදහසට අපේ රටේ බොහෝ විට පාවිච්චි කරලා තිබුණ එකක් ජන කියන අදහස. එහෙම නැත්නම් සමහර තැන්වල බහුජන කියන ওই දෙක තමයි බහුලව පාවිච්චි කරන්නේ. හැබැයි දෙකේම අර්ථ මේ මෑස් කියන ලතින් එහෙම නැත්නම් ඉංග්‍රීසි පාරිභාෂිකයත් එක්ක සමපාත වෙන්නේ නැහැ නැත්නම් එකින් එකට එක වෙනස් දෙකක් ඇත්ත වශයෙන්ම. ඒ නිසා අපිට ප්‍රශ්නයක් වතුණා විශේෂයෙන්ම සමාජ විද්‍යා අධ්‍යයනය, එතන ගියම මාධ්‍ය sannivedanaya, දේශපාලන විද්‍යා ආදී අංශවල බටහිර මේ වචනය වන මේ මෑස් කියන එකට වඩාත්ම සමීප යෝග්‍ය සිංහල පාරිභාෂිකයක් මොකක්ද කියන්නේ. ඒතර ඒක මම හිතන්නේ අපේ කාලයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවත් එක්කත් කටයුතු කරලා ඒකෙදි අපි කෘතියක් සම්පාදනයත් කළා sannivedanaya මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ පාරිභාෂික පදමාලාවක්. ඒකටත් අපි පළවෙනි දතාවට ඔක ඇතුළු කරලා නැද්ද? දශකෙක විතර කලින් ඒ නිසා අපි මේ සංහතික කියන වචනේ අපි පාවිච්චි කළේ පర్యాయ පදයක් විදිහට මෑස් කියන එකට. නැත්තම් කලින් අපි සිංහලෙන් පාවිච්චි කරලා ජන කියන එකට හෝ බහුජන කියන එකට. මොකද හේතුව අපි දැන් ජනමාධ්‍ය, ජනසන්නිවේදනය, එහෙම නැත්තම් අපි කියනවා මෑස් කල්චර් ඒකට සිංහලෙන් කියන්නේ බහුජන සංස්කෘතිය කියලා සමහරවිට පාවිච්චි කරන්නේ. හැබැයි ජන සංස්කෘතිය කියලා එක තමයි කියන්න ඕන කිව්වොත් අර අර අර තර්කිතනෝ. ඒතර කිව්වොත් හැබැයි ප්‍රශ්නෙන් මත වෙනවා නූතන තෙන් පසු පස්චා මේ පූර්ව නූතන යුගයේ තිබිච්ච අපේ ජන සමාජය, සම්ප්‍රදායික සමාජයේ ජන සංස්කෘතිය තිබුණේ. ජන කලාව, ජන ගී, ජන නාට්‍ය ආදී වශයෙන් තිබුණානේ. විශේෂයෙන් ජන කියන ගාන. එතකොට මේ ඒක එතකොට පූර්ව නූතන යුගයත් වශයෙන්. හැබැයි දැන් මේ නූතන යුගයේ බිහිවිච්ච මේ මෑස් කියන සංකල්පයට අපි සිංහලෙන් පාවිච්චි කරන්න පටන් ගත්තේ ජන කියන සංකල්පයමයි. අන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ අත් වශයෙන්. කියන්නේ කින්නෙකට වෙනස් ඓතිහාසික સંદર્ભයන් දෙකක් තුල බිහිවිච්ච යුරෝපීය විද්‍යාශාස්ත්‍රයේ මතුවෙච්ච මේ සංකල්ප දෙකක් අපි අතර කියනවා පොක් කියලා කියන්නේ පොක් කියලා කියන්නේ ජන කලා ජන ආර්ථිකය ජනශ්‍රුතිය ජන කියනනේ හැබැයි නූතන කාර්මීපය ඒ වගේම යුරෝපයේ දනේශර සමාජය නිර්මාණය වීමත් එක්කම බිහිවෙච්ච මේ පහුගිය අවුරුදු 400 තුල වර්ධනය වෙච්ච විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ බොහොම උපරිම වර්ධනයකටපත් වෙච්ච මෑස් සොසයිටි කියන එක මෑස් සොසයිටි කියලා සංකල්පය හඳුන්වන්නේ එතකොට අපිටත් දන්න උනේ අපේ සිංහල භාෂාවේ තිබෙන භාවිත අනුව ජන සමාජය කියලා. ඒතර බලමු ජන සමාජය කියන්නේ පූර්ව නූතන යුගයේ ජන සමාජය. අර 17 වසර කලින් බැලුවත් ජන සමාජය. හැබැයි දැන් මේ නූතන කාර්මික සමාජයත් එක්ක යුරෝපයේ මතුවෙච්ච මේ මේ මෑස් සොසයිටි කියන එක ඒතර ඒකට ජන සමාජය කියන එක දන්න බෑ. ඒ කියන්නේ සමහර තැන් වල ඒක තමයි අර කිව්වා වගේ ඉදිරියට තිබුණා බහුජන සමාජය කියලා. ඒතකොට ඒතරත් බහුජන කිව්වොත් නිකන් මල්ටි පීපල්ස් වගේ එහෙම එහෙම එහෙම කතාවක් කියනවා. ඉතින් ඒ හින්දා මෙහෙම කල්පනා කරනකොට අපිට වඩාත්ම එකක් ආවා මේ සංහතික කියන සංකල්පය. ඒතකොට දැන් ලතින් වචනේ අපි බැලුවා මේ මෑසෝ මෑස් කියන පොත මෑස් කියන්නේ මෑසෝ. ඒතකොට මෑස් ලතින් වචන කියන්නේ ස්කන්ධය කියන එක. භෞතික විද්‍යාව වාචන ස්කන්ධය. ඒතකොට සමාජ විද්‍යාව පැත්තට මේක ආපුවාම මේක වෙන්න මේ තනි පුද්ගලෙක් ගැන කතාවක් නෙමෙයි. සමූහ මේක නිකන් සමූහයක් රොත් චිත්තක් ඒකරාශී වෙච්ච එකට සංග්‍රහිත වෙච්ච දැවැන්ත ජනස්කන්ධයක් ගැන තමයි කතා යන්නේ. එතන ඉන්නේ මිනිස්සු තමයි. මේ මිනිස්සු හිටියට මිනිස්සු තමන්ගේ ස්වාත්මය අහිමි කරගෙන ඉන්නේ. තමන්ට සොකීය චින්තනයක් නැහැ. සොකීය අදහස් නැහැ ලෝකෙ සිදුවෙන දේවල් ගැන. නිකන් යම් කිසි ආකාරයකට අර අලුත් ෆෝමේෂන් එකක්. සෝෂල් ෆෝමේෂන් එකක්. සමාජ සැකැස්මක් අත්ත වශයෙන්. ඒතර මෙතන මෑස් කියලා කියන්නේ සමාජ සැකැස්මක්. ඒතර ජන කියලා කියන්නේ යම්කි සමාජ සැකැස්මක ඒක. ඒ පූර්ව නූතන යුගය. ඒතර මේ නූතන යුගයේ මේ කාර්මීපුල සහ ධනේශ්වර සමාජ වර්ධනයත් එක්ක මතුවෙන එකත් සංහතික කියන එක, එහෙම නැත්නම් අපි මෑස් කියන එක අපිට ඒක ජන මිනිසුන්ගෙන් සමන්විත හැබැයි අලුත් ගුණයක් තියෙන, අලුත් සම්බන්ධතා තියෙන, අලුත් විදිහට ලෝකෙ දිහා බලන යම්කිසි පිරිසක් මේ කට්ටිය. එතකොට මෙන්න මේ කට්ටිය හඳුන්වන්න තමයි අපි මේ අර ලතින් භාෂාවේ තියෙන මෑස් කියන එකට පర్యాయ පාරිභාෂික සිංහල යෙදුමක් විදිහට පාවිච්චි කරන්න පටන් ගත්තේ සංහතික කියන එක. දැන් අපි දන්නවා සත්ත්ව සංහතිය. ශාක සංහතිය. ඒ සංහතිය කියන්නේ අයිති වෙනවා මහ සියලු සමස්තයම කියන එක නේද? අන්න ඒ වගේ මෙතන තියෙන්නේ. ඒතකොට මෙතන අදහස් කරන්නේ සමාජයේ ඉන්න සියලු මිනිස්සු අපි දැන් මෙතෙන්දී අපි අදහස් කරන එක මෑස් මීඩියා එකත් එක්ක. ඒතරම රූපවාහිනිය, ගුවන් විදුලිය, පුවත්පත් ඒ ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දසලක්ෂ සංඛ්‍යාත ජනී ජනයා. ඒතර ඒගොල්ලන්ගේ සමස්ත එකට එකබද්ධ වීම නිසා ඇති වෙන අලුත් ක්වොලිටි එකක් අලුත් ගුණයක්. ඒතර මෙන්න මේක අදහස් කරන තමයි අපි මේ සංහතිය කියන යෙදුම පාවිච්චි පාවිච්චි කරන්නේ. සාමාන්‍ය පොතපත කියවන කෙනෙක් ජනමාධ්‍ය කියලා හඳුනගන්න එහෙම ජන සංනිවේදනය කියලා හඳුනගන්න එක එක්තරා විදිහකට ඒකට තමයි ලංකාව පුරුදු වෙලා තිබුණේ. ඒකට හේතු කාරණා කීපයක් තිබුණා. දැන් පේරාදෙණිය ගුරුකුලය, ඊළඟට කැලණිය ගුරුකුලය, ජයවර්ධන ගුරුකුලය ආදී විදිහට විශ්වවිද්‍යාල මුල් වෙච්ච ගුරුකුල ගණනාවක් තිබුණා. සරච්චන්ද්‍රයන් ප්‍රමුඛ ඒ කණ්ඩායම, ඊට පස්සේ ගුණදාස අමරසේකර ප්‍රමුඛ ඒ කණ්ඩායම, අනිත් පැත්තෙන් සුචරිත ගම්ලත් ප්‍රමුඛ ඒ කණ්ඩායම. ජනසන්නිවේදනය එහෙම නැත්නම් මාස් මීඩියා, එහෙම නැත්නම් සංහතික මාධ්‍ය කියන විෂයන් පිළිබඳව ලංකාවේ ඉගැන්වීම් ආරම්භ වෙනකොට එක පැත්තකින් බලපානවා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ මැදිහත් වීම කැලණි විශ්වවිද්‍යාලය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මුල් වෙලා. අනිත් පැත්තට හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේදී ජනසන්නිවේදනය කියන වචනය සම්බන්ධයෙන් මගේ අදහසේ සහ අවබෝධය හැටියට සංහතික මාධ්‍ය කියන වචනය ඉදිරිපත් කරන්නේ ඔබතුමා. සහ සමාජගත කරන්නේ. එතකොට හොරණ ශ්‍රීපාලි මණ්ඩපයෙන් එන කණ්ඩායම මේ සංහතික මාධ්‍ය කියන එක තමයි ඔවුන් ඉදිරියට අරගෙන යන්නේ. ඒක එක්තරා විදිහේ ගුරුකුලයක් බවට පත් වෙනවා. ශාස්ත්‍රඥයාගේ එහෙම නැත්නම් පර්යේෂකයාගේ න්‍යායාචාර්යවරයාගේ විදිහ තමයි අලුත් දේවල් අලුත් සංකල්ප අධ්‍යාපනයේ විශේෂ ක්ෂේත්‍රයට හඳුන්වා දීම. ඒ අර්ථයෙන් මානව විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන වැදගත් වෙනවා. නායබර අසන්නන්ට ශ්‍රාවකයන්ට පාඨකයන්ට වැදගත් වෙනවා තමන්ගේ මනසේ තියෙන නිම්වලලු පුළුල් කරන සංස්කෘතික මේ මිනිහෙක් බිහි කරන සහ අලුත් සමාජ වටපිටාවක් අලුත් ලෝකයක් ගැන හිතන පුරවැසියෝ බිහි කරන ඒ ඒ සඳහා දායක වෙන වැඩසටහනක් විදිහට අපි පෙරවදන හැමදාම අලුත් අදහසක් ගැන අලුත් න්‍යායන් ගැන කතා කරමින් ඉන්නවා. එතකොට මේ මාක්ස්වාදයේ කියු සැනිනුත් සමාජයේ බහුතර කොටසකින් මේ පිළිබඳ තියෙන අනවබෝධය සහ අනවරතර බිය කියන කාරණා දෙකෙන් මාක්ස්වාදයේ කියන අදහස එක්තරා විදිහකට සමාජයේ ප්‍රතික්ෂේප වෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මාක්ස්වාදයේ කියන එක අර්ථ දක්වන්න පුළුවන් කොහොමද ඔබතුමාට? ඔව් මානිෂ බොහොම වැදගත් ප්‍රශ්නයක් බොහොම තාර්කිකව ඔබ දෙවෙනි ප්‍රශ්නේ විදිහට ගොනු කළේ අරගෙන පස්සේ දැන් ඔය ඔබ කිව්වා වගේම මේ මාක්ස්වාදයේ ගත්තාම ඒක දැන් අපි කියනකොට අපේ සෞන්දර්යයන්ට ඇහෙනකොට විවිධාකාරයේ මනෝචිත්‍රයක් වෙන්න පුළුවන් අර ඔබ කිව්වා වගේ තමයි. ඒක දේශපාලන න්‍යායක්, ඒක දෘෂ්ටිවාදයක්, ඒක එහෙම නැත්නම් විද්‍යාවක්, ඒක එහෙම නැත්නම් යම් කිසි ආකාරයක නිකම් බිය ගන්න ඕන මේව අදහසක් එහෙම දෙයක් එහෙම තිබුණේ. දැන් මම හිතනවා මේ මාක්ස්වාදය කියන්නේ යුරෝපීය සભ્યත්වයේ යුරෝපීය සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ ප්‍රධාන ඥාන ධාරාවලින් එකක් කියන එක. ඒ කියන්නේ ඒක මොකද ඒ වගේම බොහොම කීපයයි විහිුණේ අත් වශයෙන්ම. එතකොට මාක්ස්වාදයේ විවිධත්ව උනේ මාක්ස්වාදය සමාජ සත්තාව මානවයා සහ සමාජය එකබද්ධව ඒ සමාජ සත්තාව පාදක කරගෙන මානව සම්භවය මානව සමාජ පරිණාමය සහ එහි අනාගතය පිළිබඳව සහ ඊට අදාළ මූලික නියමානුකූලතාවයන් පිළිබඳව ඉදිරිපත් කරපු යම්කිසි ආකාරයක අදහස් සමස්තයක් තමයි මේ මාක්ස්වාදයේ කියන අදහසින් පසුකාලීන අදහස් උනේ අත් වශයෙන්. ඒතර ඒක තුල මූලික වශයෙන් තියෙන එක පැත්තකින් යම්කිසි දාර්ශනික පැතිකඩක් තියෙනවා. ඒ වගේම දේශපාලන ආර්ථික විද්‍යාත්මක පැත්තක් තියෙන අත් වශයෙන්ම ඒ වගේ මේක තුල තියෙනවා අනිත් පැත්තෙන් යම්කිසි ආකාරයක සදාචාරාත්මක සහ යම්කිසි වටිනාකම් සමස්තයක් තියෙනවා ඒක ඇතුලේ. ඒත් මේ මේ සියල්ලම ගත්තාම යම්කිසි ආකාරයක ස්වාධීන යුරෝපා ශිෂ්ටාචාරය තුළ මතුවෙච්ච යම්කිසි ඥාන ධාරාවක්. ඒතර ඒකේ පෙර තිබිච්ච වඩා විශේෂත්වය මම සලකන්නේ පෙර තිබිච්ච එක මාක්ස්ම කියන එක තැනක පෙර තිබිච්ච සියලුම දාර්ශනිකයේ ලෝකය කලේ විවිධාකාරයට අර්ථකථනය කිරීම. නමුත් කල යුත්තේ අර දැන් ඔය ටික කිව්වාගේ එය වෙනස් කිරීමයි. ඒ කියන්නේ තව විදිහට කියනනම් මනුස්ස වර්ගයාගේ සමාජ පරිණාමයේදී චින්තනය ක්‍රියාවට බවට පරිවර්තනය කිරීමට අවැසි දාර්ශනික හා දෘෂ්ටිවාදී ප්‍රවේශය සම්පාදනය කළේ මාක්ස්වාදීය මාර්ගය. ඒක ගැන විවිධ අයට විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ තිබුණාට කාටත් එකකින් ගැලවෙන්න බෑ ඇත්ත වශයෙන්ම. මාක්ස්වාදයට පක්ෂ එක්කනත් ඒක යම්කි සම්බන්ධයක් දක්වනවා. ඒකට විරුද්ධ එක්කනත් ඒ ගැන යම්කි අවබෝධයක් තියෙනවා. මොකද ඒ හින්දා සමකාලීන යුරෝපීය චින්තකින් ගත්තොත් යුරෝපා බුද්ධිමය සංස්කෘතිය ඇත්ත වශයෙන්ම එක පැත්තකින් කුමන වූ ආකාරයකට මාක්ස්වාදයට එක්ක හැම පැත්තෙම සම්බන්ධයි. ප්‍රතික්ෂේප කරන අය පිළිගන්න අය. ඒක වෙනම කාරණයක්. ඒ හින්දා මේ මාක්ස්වාදය කියලා ඒ අනුව ගත්තොත් ඒක අර කිව්වාගේ එක පැත්තකින් ඒක දේශපාලන දර්ශනයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ලෝකයේ විශ්වය සමාජයේ මිනිසා පිළිබඳව යම්කිසි ආකාරයකට අර්ථ විවරණයක් ඉදිරිපත් කරන සහ ඔහුගේ අනාගතය පිළිබඳව යම්කිසි ආකාරයක පින්තූරයක් එහෙම නැත්නම් යම්කිසි අදහසක් සංකල්පීකරණය කරන ඥාන ධාරාවක් විදිහට සලකන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඒක ක්‍රමවේදයක් විදිහට, කියන්නේ මෙතඩොලොජි එකක් විදිහට. කියන්නේ සමාජ ප්‍රපංච, සමාජ ක්‍රියාවලීන් අපිට විග්‍රහ කරගැනීමේ යම්කිසි මාවතක්, යම්කිසි පිළිවෙතක්, යම්කිසි විධික්‍රම පද්ධතියක් සංග්‍රහිත වෙච්ච මේ ක්‍රමවේදයක් විදිහට මේක සලකන්න පුළුවන්. හින්දා දැන් මෙතනදී අපි මේ කෘතිය තුළ විශේෂයෙන්ම සංහතික මාධ්‍ය කියන්නේ ජන විඥාපන ඒ සියලුම සමස්ත මාධ්‍ය කියන්නේ පූර්ව නූතන යුගයේ තිබිච්ච ජන මාධ්‍ය ඊළඟ නූතන යුගයේ ඇතිවෙච්ච සංහතික මාධ්‍ය මාස් මීඩියා සහ මේ පශ්චාත් නූතන යුගයේ තියෙන ප්‍රත්‍යේක මාධ්‍ය එහෙම නැත්නම් ඉන්ඩිවිජුවල් මීඩියා සෝෂල් මීඩියා මේ සියලුම එකට ඒකේ සමස්තයක් විදිහට අරගෙන අන්නේ යථාර්ථයේ ඒ තියෙන සත්තාව අපිට මේ මාක්ස්වාදී ආස්ථානයේ මාක්ස්වාදී ක්‍රමවේදයේ මත මොන විදිහටද විග්‍රහ කරගන්න පුළුවන් පැහැදිලි කරගන්න පුළුවන් කියන එක තමයි මේ කෘතියෙන් අත් වශයෙන්ම මේ මාක්ස්වාදී අදාළ කරගෙන තියෙන නෙතෙන්ටයි. එහෙම නැත්නම් ඒක මාක්ස්වාදයේ ගැන යන කෘතියක් නෙමෙයි සංහතික මාධ්‍ය පිළිබඳ මාක්ස්වාදී ප්‍රවේශය මාක්ස්වාදී සංකල්පය. ඒ ඒ විත්තෙන් ගත්තොත් ලංකාවේ මේට කලින් එහෙම කුටියක් පිහිලා නැහැ අත්ත වශයෙන්ම. අර ඔබ කිව්වාගේ ඒකට විවිධ ප්‍රශ්න තිබුණාත් ඒවත් එක්ක. ඒකින්ද මේක ඒ පැත්තෙන් ගත්තොත් අපේ රටේ කලින් දැන් අර ඔබ කිව්වාගේ කැලණි විශ්වවිද්‍යාලයේ සුජාවතපුර විශ්වවිද්‍යාලයේ වගේ අනිත් බොහෝ විශ්වවිද්‍යාල මේ මාධ්‍ය අධ්‍යයනය කරනවා ඉගෙනනවා හැබැයි ඒවා ඉගෙනන යම් කිසි ආකාරයකට බොහෝ විට එහෙම නැත්නම් ඇමරිකානු ආකෘතිය බ්‍රිතාන්‍ය ආකෘතිය ඒ ආකෘති වලට අනුව ගිය ගියේ විශේෂයෙන් මේක තුල තිබිච්ච තමයි ඒක තුල තිබුණේ ඒක ප්‍රවේශයක් විදිහට ගත්තේ තාක්ෂණික නියතවාදය. يعني තාක්ෂණික භාවිතයක් මත තමයි මාධ්‍ය කියලා කිව්වේ. කියන්නේ මාධ්‍ය වර්ධනය කියලා කිව්වේ තාක්ෂණයේ දියුණුවක් කියන එක. තාක්ෂණික සංනිවේදන තාක්ෂණයේ මාධ්‍ය තාක්ෂණයේ විදිය. හැබැයි මාධ්‍ය කියන එක විශේෂයෙන්ම සංහතික මාධ්‍ය කියන එක සමාජ ප්‍රපංචයක් විදිහට සමාජ ආර්ථික දේශපාලන ක්‍රියාවලියට හා අදාළ ජනතාවගේ මේ මානව ද්‍රව්‍යත් එක්ක එකට සම්බන්ධ වෙච්ච අවියෝජනීය පැතිකඩක් විදිහට විග්‍රහ කිරීමේදී මම හිතන්නේ මාක්ස්වාදයෙන් අපිට බාහිරව බැහැරව මේ යන්න බෑ. අනිවාර්යයෙන්ම අපිට ඒක ඒක සලකන්න වෙනවා. හින්දා මාක්ස්වාදයෙන් මේ මාධ්‍යයේ ඓතිහාසික මාධ්‍ය කියන මේ සමස්ත ආයතනේ ඒ ප්‍රපංච ඓතිහාසික සම්භවයේ විකාශය පරිණාමය විතරක් නෙවෙයි මේ මොහොතේ මොකද්ද මේ සමාජීය ප්‍රපංචයක් විතර මාධ්‍ය කියන්නේ මොකද්ද මාධ්‍යයේ තියෙන මූලික අරමුණු මොනවද මාධ්‍ය සමාජයේ ඉටු කරන භූමිකාව මොනවද? ඒතර මාධ්‍ය ආර්ථිකයට දේශපාලනයට හා වෙනත් අධ්‍යාත්මික භාවිතයන් දක්වන සම්බන්ධතාවයේ කුමක්ද කියන එක පිළිබඳව මම හිතන්නේ අනෙක් යම් යම් දාර්ශනික ප්‍රවේශයන් තහ එළඹුම් වලට වඩා මාක්ස්වාදය වඩාත්ම විශ්වාසනීය ප්‍රවේශයක් සපයනවා. ඒ කියන්නේ පැහැදිලි කිරීමක් සපයනවා අත් වශයෙන්. මම කියන්නේ ඒක මේ මාක්ස්වාදී ආධිකතරුන් මේ මේ මේ මාධ්‍ය ගැන මේ මාක්ස්වාදී මේ භාවිත කරන කියන. නමුත් අපි අද කරන්නේ මාක්ස්වාදී දර්ශනයේ ප්‍රධාන සංකල්ප මූලධර්ම අපේ eh, මේ මාධ්‍ය කියලා මේ නූතන සංහතික මාධ්‍ය කියන ප්‍රපංචය විග්‍රහ කර ගැනීම සඳහා අදාළ කරගන්නේ. අන්න ඒක තමයි මෙතන ප්‍රධාන වශයෙන් මේ කුතියේ වෙන් වෙලා තියෙන්නේ. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවක් වෙනුවට ඔබේ දැනුමින් සපිරි විචාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිටෙන පෙරවදන වෙනවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනක් ස්වදේශීය සේවය මාක්ස්වාදය මානව ඉතිහාසයේ චින්තනය සහ සංස්කෘතියේ සුවිශේෂ සම්දිස්ථානයක් සංකවන් කරනවා ඒක දෘෂ්ටිවාදයක්. එහෙම ඉංග්‍රීසි භාෂාවෙන් අපි ideology කියන වචනේ පාවිච්චි කරනවා. මතවාදයක් වශයෙන් සලකා බැලීමේදී මානව සංහතියේ චින්තනමය සහ බුද්ධිමය පරාමිති හැඩගැස්වීමෙහිලා මේසා විශාල බලපෑමක් කළ වෙනත් දෘෂ්ටිවාදයක් මානව ඉතිහාසයේ තියෙනවද කියලා අපිට විශ්වාස කරන්න බෑ. මාක්ස්වාදයේ සරල සාමාන්‍ය දෘෂ්ටිවාදයක් නොවන අතර එය මහා දෘෂ්ටිවාදයකි. මාක්ස්වාදී මතවාදය මානව ඉතිහාසයේ ප්‍රථම අනාගමික ඌද යුගකාරක ඌද ගෝලීය ඌද මතවාදයක් වූ අතර එහි ක්ෂීරපතේට හසු නොවි තිබූ දෙයක් නොවිය. එක්තරා විදිහකට මට ඇමරිකානු මහාචාර්යවරයෙක් සමග ඇති වෙන සංවාදයකදී එතුමිය මතු කරනවා මේ බුද්ධිස් ෆිලොසොෆි එක බෞද්ධ දර්ශනය දර්ශනයේ මත පදනම්ව මාක්සිසම් එහෙම නැත්නම් මාක්ස්ගේ පරිකල්පනයන් මාක්ස්ගේ කියවීම සිද්ධ වුණාය කියලා අදහසක් ඈ මට එක්තරා තැනකදී ඉදිරිපත් කරනවා. කොහොම වුණත් මෙන්න මේ අදහස් කීපයත් එක්ක නව මාක්ස්වාදයේ තියෙන වෙනස්කම් කොහොමද අපිට අඳුනගන්න පුළුවන් වෙන්නේ? ඔව් මනිෂ ඇත්තටම දැන් එතන අපි දැන් මේ පොතේ මාතෘකාවෙම අදහස් වෙන එක පැත්තකින් කිව්වාගේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යායයක. ඒක දෙකක් එතකොට එතන අපේ මාක්ස්වාදය කියලා මෙතන අදහස් කරන්නේ සම්භාව්‍ය මාක්ස්වාදය ක්ලාසිකල් මාක්සිසම් කියන එක. ඒ කියන්නේ 19 වර්ෂයේ මැද භාගයේ ඉඳන් 29 වර්ෂයේ ආරම්භය වගේ දක්වා වූ කාලය තුල කාල් මාක්ස්, ෆ්‍රෙඩ්රික් ඒන්ගල්ස් වගේ අය විශේෂයෙන්ම සම්පාදනය කරපු ඒ දායකත්වයේ දක්වපු ඒගොල්ලන්ගේ විවිධ ලිපි ලේඛන මගින් සමාජ ආර්ථික දේශපාලන ආදී කාලීන වුන්ට සමකාලීන ප්‍රශ්න විග්‍රහ කිරීම තුළ එකතු වෙච්ච අදහස් ටිකක් ඒකාබද්ධ කරලා ගොඩනගාගත්ත න්‍යායික හා සංකල්පීය සමස්තයකට අපි සම්භාව්‍ය මාක්ස්වාදී කියලා කියන ඇත්ත වශයෙන්ම. අනිත් පැත්තෙන් අපි ගත්තාම නව මාක්ස්වාදී එහෙම නැත්නම් නිව් මාක්සිසම් කියලා ගන්නවා. එතකොට ඒක විශේෂයෙන්ම 20 වෙනි සියවසේ යුරෝපා සමාජයේ පරිණාමය සහ ඒ වගේම සෝවියට් සංගමයේ විචිච්ච සහ සමාජවාදී දෙවිලෝක යුද්ධයෙන් පස්සේ සිද්ධ වෙච්ච විවිධ වෙනස්කම් එක්ක ඒ කාලේ හිටපු විද්වතුන් ඒ යථාර්ථයන් මාක්ස්වාදයේ මූලික සංකල්ප පාදක කරගෙන විග්‍රහ කරමින් යම් යම් විකරණයන්ට යම් යම් සංශෝධනයන්ට සහ වෙනත් අදහස් ප්‍රමාණයක් ඉදිරිපත් කළා. එතකොට නවමාක්ස්වාදය කියලා හඳුන්වන්නේ එක පැත්තකින් සම්භාව්‍ය මාක්ස්වාදී දිගුවක් වන අතර අනිත් පැත්තෙන් එහි නිර්මාණාත්මක සහ ඒ වගේම සම්භාව්‍ය මාක්ස්වාදයට පැහැදිලි කිරීමට නොහැකි වූ ඒ වගේම නව තත්ත්වයන් තුළ මතුවෙච්ච අලුත් තත්ත්වයන් පැහැදිලි කිරීම සඳහා ඔවුන් විසින් සංවර්ධනය කරන ලද මූලික න්‍යායික හා සංකල්පීය ව්‍යුහයක්. එහෙම ගත්තාම ඒ නිසා මේ දෙක ඒකී සමස්තයක් විදිහට අපි කෘති තුල බලලා තියෙන්නේ මාක්ස්වාදී හා නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන එක. දැන් මූලික වෙනසක් මනස කියනවා නම් මේ දෙක අතර අපිට මොකද්ද මේ දෙකේ අතර වෙනස තියෙන්නේ කියන එක දැන් සම්භාව්‍ය මාක්ස්වාදයේ සැලකුවා විශේෂයෙන්ම සමාජයේ තියෙන මේ අපි කියන අදෝ ව්‍යුහය කියන එක. ඒ කියන්නේ ඒ අදෝ ව්‍යුහ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් ඒ බේස් එක එහෙම නැත්නම් තව විදිහට කියනවා ආර්ථිකය කියන එක තමයි ඕනෙම සමාජයක පදනම කියලා ගත්තේ. ඒ පදනම මත තමයි නිර්මාණය වෙන්නේ උපරිම වූයේ. එහෙම නැත්නම් මතුමහල්. යටිමහල් මතුමහල් වෙනවා. ඒතරේ මතුමහල් තමයි රාජ්‍ය, දේශපාලන, ආගම, මේ මාධ්‍ය මේ ඔක්කොම ටික. නේද? එහෙම ඒවා බිය වෙනවා. එතකොට ඒ දෙක අතර තියෙන සම්බන්ධය ඇත්ත වශයෙන්ම ආර්ථිකය මත එහෙම නැත්නම් පදනම මත තමයි අරක නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අත්‍යවාරම මත අර නිවසක බිල්ලේ ගොඩනැගෙන අනිත් දේවල් ගොඩනැගෙනවා වගේ. වහලේ, බිත්ති ඒ වගේ ගොඩනැගෙනවා වගේ දෙයක්. හැබැයි නව මාක්ස්වාදය කල්පනා කළා ඊට වඩා වෙනස් ආකාරයකට. කියන්නේ ඒක හැම වෙලෙම ඒ ආකාරයට වැඩ කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ සමහර අවස්ථාවලදී අදෝවිහුවේ මගින් නෙමෙයි උපරිවිහුවේ තීන්දුව කරන්නේ. සමහර වෙලාවට උපරිවිහුවය තීරණාත්මක භූමිකාවක් ඉෂ්ට කරනවා. ඒ භූමිකාව කොතෙක් දුරට කියනවා නම් සමහර වෙලාවට අදෝවිවපව නිර්ණය කිරීමේ හැකියාවක් උපරිම විදිහට තියෙනවා. දැන් ඒ එහෙම ගත්තොත් දැන් අපි අපේ තිබුණ පුරාතන සමාජය එහෙම නැත්නම් විශේෂයෙන්ම වැඩවසම්වාදී සමාජය වගේ ගත්තොත් ඒ වේදී වඩාත්ම වැදගත් උනේ දෘෂ්ටිවාදය, ආගම, එතනින් ගියාම විවිධාකාරයේ රාජ්‍ය සහ ආයතනික ව්‍යුහයන්. ඒතර ආයතනික ව්‍යුහයන් තීරණාත්මක බලපෑමක් කළා අදාළ සමාජයේ ආර්ථික ව්‍යුහයන් සකස් වීමට. ඇත්ත වශයෙන්ම. ඒතර ඒකට එතන අන්න ඒ වගේ අදහසක් ඒ විදිහට. හැබැයි ධනේශ්වර සමාජය ගත්තොත් දැන් මාක්ස් පවා විග්‍රහ කරන්නේ ඒකෙදි ඒක අනිත් පැත්ත. ඒකෙදි ආර්ථික පදනම ධනවාදී ආර්ථික සම්බන්ධතාව තමයි තීරණාත්මක සාධකයක් බවට පත් වෙන්නේ ධනේශ සමාජයේ ආර්ථිකය, මාධ්‍ය, සාහිත්‍ය, කලාව, දෘෂ්ටිවාදය ආදී සියල්ලම සකස් වීම කෙරේ. ඒතොර ඒ නිසා මානව ඉතිහාසයේ ඒ අවස්ථාවලදී මේ සංරචකයන් දෙකේ ඒ කියන්නේ මොකද සංරචකයන් දෙක එක පැත්තකින් මේ සමාජය පදනම කියන එක අදෝ විහුවේ සහ උපරි විහුවේ අතර අන්තර් සම්බන්ධතාවය කින්නකට තමන්ගේ භූමිකා සහ ස්ථාන මාර්ග වෙනවා කියන එක ඉතිහාස ක්‍රියාවල. ඒතර ඒක තමයි ප්‍රධානම අදහසක් විදිහට නව මාක්ස්වාදීන් ඉගෙන හැර දැක්වුවේ අත්ත වශයෙන්ම. හින්ද එක මාක්ස්වාදයේම තියෙන දෙයක් තමයි අත්ත වශයෙන්ම මාක්ස්වාදය ඇවිල්ලා නිකන් පොතේ ගුරු ආදී නිකන් සදහටම ගන්නවම එකම දෙයක් කියන එක නෙමෙයි. ඒක යථාර්ථයත් එක්ක සමාජ එයාගේ ජීවිතයත් එක්කම නිරන්තරම වෙනස් වෙන දෙයක් ඇත්තවසම. ඒ වෙනස් වෙන දේ යම්කිසි ආකාරයකට සංකල්පීකරණය කර ගැනීම සඳහා තියෙන අදහස් පද්ධතියක් විදිහ තමයි මාක්ස්වාදය සලකන්නේ. මොකද ඒකේ ප්‍රධානම ක්‍රමවේදී විදිහට ගන්නේ අපහෝක ක්‍රමවේද. එහෙම නැත්නම් ඩයලෙක්ටිකල් මෙතඩ් එක. ඒතර ඒකට අනුව විග්‍රහ කිරීම. ඒතර ඒක නිසා සමාජයේ විවිධ අවස්ථාවලදී සමාජ ක්‍රියාවලියේ විවිධ සංරචකයන් ප්‍රමුඛ වෙන්න පුළුවන්. හැම වෙලේම ආර්ථිකය නෙමෙයි. ඒ වගේ හැම වෙලෙම රාජ්‍යයක් නෙමෙයි. හැම වෙලෙම ආගමක් නෙමෙයි. ශාක්ෂණයක් නෙමෙයි. විවිධ ඒ විවිධ දේවල් මා අන්න ඒක අපි කොහොමද ඒ අතර තියෙන අපෝකාත්මක සම්බන්ධතාවය තුල ඒ මොහොතේ අන්න ඒවා කුමක් කුමකින් තත්වාරෝපණය වෙලා තියෙනවද කියන එක පිළිබඳ කරන අධ්‍යයනය ඒ ප්‍රවේශය තමයි අත් වශයෙන්ම මාක්ස්වාදී පොදු ප්‍රවේශය. දැන් ඒ ප්‍රවේශය තමයි අපි මේ කෘතියේදී හොඳට ඔය නව මාක්ස්වාදී හා මාක්ස්වාදී හා නව මාක්ස්වාදී කියන ඒ නාමකරණය තුල මේ සංහතික මාධ්‍ය කියන ප්‍රපංච විග්‍රහ කිරීම සඳහා යොදාගෙන තියෙනවා. අපි සාකච්ඡා කරමින් ඉන්නේ මාක්ස්වාදී සහ නවමාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන කෘතිය පිළිබඳව මේ කෘතිය රචනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමා. එතකොට මේ මූලික වශයෙන් මේක අසන අයට ඇති වෙන්න පුළුවන් ප්‍රශ්නයක් මොකද්ද මේ මාක්ස්වාදය, ධනවාදය මොකක්ද? එහෙම නැත්නම් ෆැසිස්ට්වාදය කියලා කියන්නේ මොකක්ද වගේ අදහස් ගොන්නක් අදහස් ගණනාවක් ඇති වෙන්න පුළුවන්. සමාජ විකාශනය ඇතුලේ අපි විවිධ විවිධ ස්ටේජස් වලට එහෙම නැත්නම් විවිධ ස්ථානවලට සමාජයේ ගමන් කරමින් පසු කරමින් ඉන්නවා. ඒ එහෙම ඇති වෙන තැනකදී මාක්ස්වාදය එක්තරා විදිහකට ඇතිවෙච්ච අදහසක් ඒක මත ලෝකයේ පිළිබඳව එහෙම නැත්නම් ධනවාදයේ පිළිබඳව එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳව නැත්නම් සමාජය පිළිබඳව කරපු විග්‍රහයන් තමයි මේ මේ මේ න්‍යායන් මත ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මම ඔබෙන් අහන්න කැමතියි මූලික වශයෙන්ම මේ අපේ මාත්‍රිකාව මාධ්‍ය සහ කොහොමද මේ මාධ්‍ය සහ මාක්ස්වාදයේ අතර තියෙන වූ සහසම්බන්ධය කියන එක සංහතික මාධ්‍ය එහෙම නැත්නම් ජනමාධ්‍ය කියන එක සංස්කෘතික අධ්‍යයනය කියන විෂයත් එක්ක කොහොමද සහසම්බන්ධ වෙන්නේ ඔව් එතකොටම මිනිස්සුක බොහොම වැදගත් ප්‍රශ්නයක් ඒකෙත් අර අපි කිව්වාගේ අර විශේෂයෙන්ම නව මාක්ස්වාදී ගුරුකුල සහ විශේෂයෙන්ම යම් යම් පුද්ගලයින් ස්ටුවර්ට් හෝල් වගේ කට්ටිය එතන ගියාම ඔය ප්‍රෑන්ෆෝඩ් ගුරුකුලය කියලා තිබුණා මාක්ස්වාදී එක පදනම් කරගත්ත ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ෆ්‍රැන්ක්ෆර්ට් ගුරුකුලය ඒ මෙන්න මේ වගේ අය විශේෂ අවධානය යොමු කරන පටන් ගත්ත දෙවන යුද්ධයෙන් පස්සේ සංස්කෘතික ශිස්ත්‍රය කෙරේ සංස්කෘතිය දෘෂ්ටිවාදය දේශපාලන ආර්ථිකයත් වගේ නමුත් මූලික අවධානයක් යොමු කරන්න පටන් ගත්තා. ඒ වගේම ප්‍රබුද්ධ සමාජය ඉන්ටෙලිජෙන්සියා කියලා කියන ප්‍රබුද්ධ සමාජයේ භූමිකාව මොකද සම්භාය මාක්ස්වාය තුල සුවිශාල වගකීමක් සුවිශාල බරක් තිබ්බා පොලිටේරියන්ස්ට. ඒ කියන්නේ කම්කරුපන්තියට. කම්කරුපන්තිය තමයි සමාජයේ ගාමක බලවේගය. එතකොට එකත් එක වැදගත් ලක්ෂණයක් වුණා සම්භාය මාක්ස්වාදයෙන් නව මාක්ස්වාදයෙන් නමුත් තමයි නිෂ්පාදනය ඇති කරන්නේ නිෂ්පාදනය ඇති කරන්නේ ඒ කියන්නේ මැටීරියල් වැලියුස් නිෂ්පාදන වටිනාකම් ඒ කියන්නේ මේ මේ භෞතික වටිනාකම් ද්‍රව්‍ය වටිනාකම් නිපදවන පන්ති නැත්නම් ඒක වැඩ කරන ජනතාව වැඩ කරන ජනතාව අපි මේ පහුගිය දවස්වල මේ දිනේ තිබුණා ඒක තමයි ඒක තමයි එතකොට ඒත් හැබැයි සමාජයේ මම කියන්නේ සමාජයේ සංවර්ධ වීමත් එක්කම සමාජයේ විවිධ සංරචකයන් අතර වෙනස් වීමත් එක්කම විශේෂයෙන්ම අපි අපි අර දේශපාලනාර්ථික වචනෙන් කියන ප්‍රාග්ධනයේ අයින්ද්‍රිය සංයුතිය. මේ මේ කියන්නේ ඕර්ගනික් ස්ට්‍රක්චර් ඔෆ් කැපිටල් කියන එක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ සම්භාව්‍ය ධනවාදයේ තුල ශ්‍රමිකයා ප්‍රධාන භූමිකාවක් එහෙම දැක්වුවා. තව විදිහට කියන විචල්්‍ය ප්‍රාග්ධනයට සාපේක්ෂව ස්ථාවර ප්‍රාග්ධනයේ ප්‍රමාණය අවමට්ටමක තිබුණා. හැබැයි කාර්මික විප්ලවය ඇතිවීම විද්‍යා තාක්ෂණ නමසයා 50 ගණන් 60 ගණන් විද්‍යා තාක්ෂණ විප්ලවීය ක්‍රියාවලිය මේ වීම නිසා නිෂ්පාදන ක්‍රියාවලිය තුල කම්කරුවාගේ භූමිකාව කම්කරුවාගේ ශ්‍රමදායකත්වය අතු වෙන පටන් ගත්තා අවු වෙන්න පටන් ගත්තා ඊට පස්සේ ඒ කියන්නේ තව විදිහකට විචල්්‍ය ප්‍රාග්ධනය හා ස්ථාවර ප්‍රාග්ධනයේ අර අනුපාතය වෙනස් වෙන්න පටන් ගත්තා කම්කරුවන්ට වඩා මැෂින් ස්වයංක්‍රීය විදික්‍රම වර්ධනය වෙන්න පටන් ගත්තා එතකොට දැන් අපි හිතමු දැන් අද කාර් නිෂ්පාදනයකට සමාගමක් ගත්තොත් දැන් කලින් ලක්ෂයක් විතර කම්කරු හිටියානම් 900 ගණන් වල දැන් අද වෙනකොට ඒක 13 දිනකට ලඟු වෙලා තියෙනවා. මොකද ඔක්කොම සංක්‍රීය පද්ධති මගින් සිද්ධ කරන්නේ. එතකොට කම්කරුව නිෂ්පාදන කරගෙන පිට ගිහිල්ලා. එතන බුද්ධිමය ශ්‍රමයට තාක්ෂණික හා ඒ ශ්‍රමයේ භූමිකාව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා අර කම්කරුවගේ භූමිකාව පොඩ්ඩක් පොඩක් කියන්නේ විශාල විදිහට වෙනස් වුණා ඇත්ත වශයෙන්ම. මට සම්බය මාසාලේ හිතුවට වඩා ඇත්ත වශයෙන්ම. ඉතින් අන්න ඒ වගේ තත්වයන් තුල තමයි මේ මාක්ස්වාදයේ තියෙන මේ මේ මාක්ස්වාදය අවධානය යොමු කරන්න පටන් ගත්තේ මේ අලුත් වෙනස් වීමත් එක්කම මේ තාක්ෂණික සාධකය, සංස්කෘතික සාධකය, සමාජයේ බුද්ධිමය සාධකය, මේ මානසිකත්ව සාධක මෙන්න මේ සාධක. අන්න ඒවා කොච්චර දුරට අද සමාජ ක්‍රියාවලිය විපරිවර්තනය කිරීම සඳහා ඒක යම්කිසි විප්ලවීය විදිහට වෙනස් කිරීමට ඒවා තියෙන භූමිකාව. දැන් අනතෝනිය ග්‍රාම්චි එතකොට ඒවා ඒවා කට්ටිය විශාල විදිහට දැන් ඔය සංකල්ප ගෙනාවා සාමස්තික ආධිපත්‍යවාදය කියන්නේ හෙජ්මොනි කියන එක හෙජ්මොනි කියන එක. ඒතර ඒ ඒ වගේ සංකල්ප මගින් ඒ කියන්නේ දැන් උදාහරණයක් කියනොත් නම් දැන් දැන් සම්භාව්‍ය මාක්ස්වාදයේ ලොකු බරක් තිබ්බනම් ආර්ථිකයට ඊට පස්සේ සෝවියට් මාක්ස්වාදී තුල ලෙනින් පොලිටික්ස් වලට ඊළඟ බර තිබ්බනම් ඇත්ත වශයෙන්ම නව මාක්ස්වාදය තුල ඒ බර තිබ්බේ ඉන්ටෙලිජෙන්සියාවට. ප්‍රබුද්ධ සමාජය සංස්කෘතික ක්ෂේත්‍රණ ඔබ කිව්වා. તો සංස්කෘතික ක්ෂේත්‍රය තමයි සමාජයේ විපර්යාසකාරකම බලවේගය බවට පත් වෙන්නේ. ඒ හින්දා ඒ ගැන විග්‍රහයට ලොකු අවධානයක් යොමු වෙනවා. ඒ හින්දා ඒක සම්බන්ධන මාධ්‍යත් එක්ක. මාධ්‍ය ක්‍රියාවලිය හා සංස්කෘතික ක්‍රියාවලිය මාක්ස්වාදයේ තුල අයින්ද්‍රිය විදිහට බැලුවා මේ 27 අවසානයේ හා 27 වර තුල අදේ ලොකු අවධානයක් එකට යොමු කරලා තියෙනවා. මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන අද අපි වෙන් කළේ ඔබේ මනස නිම්වලල පුළුල් කරන්න ඔබ අලුත් සමාජ ජීවියෙක් බවට සංස්කෘතික ජීවියෙක් බවට පත් කරන්න තමයි අපි අද දවසෙන් කළේ. ඒ වෙනුවෙන් අපි අද සාකච්ඡා කළේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය පිළිබඳව. අපි ආරාධනා කළේ ආචාර්ය ටිවුඩ වීරසිංහ මැතිතුමාට. එතුමා තමයි මේ කෘතියේ රචකයා. ඒ අර්ථයෙන් අද අපි මානව වංශ විද්‍යා කතා පොතේ පෙරවදන වැඩසටහන අවසන් කරනවා. ඔබට YouTube හරහත් සුදේශී සේවයේ YouTube නාලිකාව හරහා මේ වැඩසටහන නැවත ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ මාක්ස්වාදී සහ නව මාක්ස්වාදී සංහතික මාධ්‍ය න්‍යාය කියන කෘතිය ඔබේ පොත්ගොල්ලට එක් කරන්න ඔබ විසින් කියවිය යුතු පොතක් විදිහට තමයි අපිට මේ කෘතිය ඔබට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ. මානව වංශ විද්‍යා කතා පොත පිටවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන. පෙරවදන මෙහෙයුවේ කතිකාචාර්ය මනීෂ දුක්ඛන්නාරාල. පෙරවදන ප්‍රියන්තනී ගමගේ යහපත්ගේ නිෂ්පාදනය.